ඒ වගේම මේ සැකේ ඉඳද්දිම මේ සැකෙන් තමයි පෙලෙද්දිම මේක කාමච්ඡන්දේ නෙවෙයි. මේක ව්‍යාපාදේ නෙවෙයි. මේක නිින්ද නෙවෙයි. මේක පශ්චාත්තාපේ නෙවෙයි. අනාගත සැලසුම් මේ සැකේමයි කියලා වෙන්කොට දැන ගැනීමට කියන ඥානය කියලා. කුසලයකුත් නෙවෙයි කියලා. ඉතින් මෙන්න මේ ධර්ම ටික අපි ළඟ දැනටම තියෙන ධර්ම ටික. මේක මේ බරපතල බාධකයක් අභියෝගයක් ආපු වෙලාවක අර තමන් අදිෂ්ඨාන ශක්තියකින් යුක්තව මේ කටයුතු කරලා කරලා කරලා කරලා එන එන බාධකයේදී මම කොහොම හරි මේක පන්නරේ තියාගෙන මම ඉදිරියට යන්න ඕනේ නැත්නම් මං අසරණයි මං හරි අනාථයි කවුද මට උදව් කරන්න පුළුවන් කියලා උත්සාහය තමයි මේ සමත අනුග්‍රහිතය කියලා කියන්නේ ඒක තව ඩිංගිත්තක් එව නැත්නම් වෙන පැත්තකින් කිව්වොත් අපි මේ සමත අනුග්‍රහිතය පිණිස වාඩි වෙලා ස්වභාවයෙන් Tamanට වැඩියෙන්ම මතුවෙන මූල කර්මස්ථානයේ තරම් වෙන අරමුණ මොකද්ද කියලා අපි තෝරා බේරගන්නයි කියලා සරුවචනාංශ අපිට උපදෙස් දීලා තියෙනවා. ඒකට ආරම්මණය කියලා කියනවා, ආලම්බණය කියලා කියනවා, එල්ලෙන තියෙන වැල. කර්මස්ථානය කියලා කියනවා වැඩපොළ. ඉතින් අපි ආනපානෙ හෝ පිම්බි මෑකිලිම හෝ පරියන්කේදී අපි කර්මස්ථානේ අල්ලගත්තයි කියලා හිත මේක අමාරු වැඩක්. නමුත් නෑ මට අහුවෙන්නේ ආස්වාද ප්‍රසවාසය කියලා හිතනවා. නැත්නම් මට අහුවෙන්නේ පිම්බි මෑකිලිම කියලා අපි කර්මස්ථානේ වෙන් කරගත්තා. නැත්නම් අරමුණු කරා එක එල්ලෙන වැලක් බවට පත් කරගත්තා. ඊට පස්සේ අපි ඒ ගත්ත ආස්වාද ප්‍රසවාස අරමුණෝ පිම්බි මෑකිලිම මූල කර්මස්ථානේ කරන එක බහුලීගත කිරීම සඳහා එක්ක මෙනෙහි කරමින් නැත්නම් ඒකට සාදර වෙලා පුළුවන් තරම් මේක පවත්වන වෙලාවේදී ඔන්න කාමච්ඡන්දයක් එනවයි කියලා හිතමු. නැත්නම් අපි ගත්ත සැකේ ආවයි කියලා හිතමු. මෙහෙම කරලා භාවනා කරලා හරියයිද? මේකද හොඳම භාවනා මධ්‍යස්ථානේ. එහෙම නැතුව ආනාපානේ කරලා හරියන්නේ වෙන එකක් කරනවා. নানা ප්‍රකාර සැකේනවනේ. ඒ සැකියත් එක්කම අනිවාර්යෙන් පශ්චාත්තාප වෙනෝනේ. අයියෝ මට ආනාපානේ කරගන්න නැහැ. ආනාපානේ කරද්දි මේ සැකේනවයි කියලා. නමුත් මේ සම්මාදිට්ඨිය පිළිබඳ හැඟීමක් තියෙන කෙනෙකුට නම් ඉතින් ආනාපානේ තියෙනවා නම් ආනාපානේ හොඳයි. ඉතින් නැත්තම් මොකද කරන්නේ? නැත්තම් ඊගාට තියෙන කර්මණු කරනවා. දැන් තියෙන සැකේ. සැකේ අවිලා ආනාපානේ පිස හැරලා සැකේ ඇවිල්ලා රජ වෙලා. ඉත්තෑයකට කබල්ලාය ගිහලා මුත්තා බලන යන් කිව්වා වගේ දැන් සැකේ තියෙන. ඒ වෙලාවේදී යෝගාවචර බොහොම එළඹ සිටි සීයේ සැකේ ආරමුණු කරනවා. මට සැකේ දැක ගන්න හම්බුනොත් ඒක වැරද්ද වැරද්ද වශයෙන් දැකීම. සාමාන්‍යයෙන් ඒකට සද්ධාාවක් අපි ළඟ නැහැ. සැකේ ආපු වෙලාවේදී භාවනා කර හැකි කියන සද්ධාාවක්වත් නැහැ. මේකට වීර්ය යොදවන්න පුළුවන් කියන හැඟීමකුත් නැහැ. මොකද සැකේ ආපුවම වීර්ය විනාශ කරන එක තමයි කරන්නේ. සතියට අදිමොක්කේ කියන සැකේ අනිත් පැත්ත ආපුවමයි සැකේ ආපුවම දෙකේදීම සමව බලන්න පුළුවන් හිතක් අපි ළඟ තියෙනවායි කියලා උත්සාහ කළා උරගාලා බලනකම් කාටවත් හිතෙන්නේ නැහැ. සතියේ තියෙන මේ සාධාරණ ගතිය තමයි අදිමොක්කේ කියලා ඉන්නේ නොසැලෙන ගතියත් සැකේ කියන මේ චපල ගතියත් දෙකටම චෛතසික දෙකක්. අදිමුක්කේ එනකොට අදිමුක්කේ දන්නවා සැකේ එනකොට සැකේ දන්නවා. ඒ සත්‍ය ක්‍රියාත්මක වෙන වෙලාවේදී සැකේ බොහෝ වෙලා පවතිනවා නම් සැකේ පිළිබඳ ගොඩාක් වෙලා අවබෝධ කර တဲ့ ඉස්සර සැකේ එනකොට තරහක් එන්නේ, ද්වේෂයක් එන්නේ දැන් නෑ. සැකේ එනකොට දන්නවා මේක වට කරලා අල්ලගෙන තීරුම් අර බේරුම් කරගන්න සැකේ දිගටම තිනකොට අල්ලගත්තොත් සතිය වර්ධනයේට ආහාරයක් කරගන්න පුළුවන්. එතකොට අර ඉස්සල්ලා වගේ කම්පන චංචල ගති වෙනකොට සැකේ ආහාර කරගෙන යනකොට මේක තුල වේග ගති අඩු වෙන ගතියක්, සැලෙන ගති අඩු වෙන ගතියක්, සමාධි ගතියක් එන්නත් ඉඩ තියෙනවා. එතකොට මේ යෝගාචර දැන ආනාපානෙ නෙවෙයි, ඇතුළෙන් පිටිර වශයෙන් නෙවෙයි මෙනෙහි කරන්නේ, සැකයක් වශයෙන් මෙනෙහි කරන්නේ මේ කාමච්ඡන්දේ නෙවෙයි, ව්‍යාපාදේ නෙවෙයි, නිින්ද නෙවෙයි, උද්දච්ච කුක්කුච්ච නෙවෙයි, ආනාපානෙ නෙවෙයි මේ සැකේ කියලා හරියට මේක කොටු කරලා පරිච්ඡේද කරලා වෙන් කරගත්තොත් ඒක ප්‍රඥාව කියලා කියනවා. මෙන්න මේ දේ මේ අහුවෙච්ච එකෙන් තමන්ගේ සතිය වඩන එකයි තියෙන්නේ මේ ආනාපානෙම නෙවෙයි අහුවෙච්ච එකෙන් මෙම සතිය වඩන්න කියාගෙන භාවනා කරගෙන ගියොත් මුලදි මුලදි නම් ටිකක් හරියට මේ කටුකෝල් පහර පාරක ඇවිදින කෙනෙක් වගේ කැඩිච්ච පාරක වාහනයක් ගෙන වගේ වෙහෙස කරගතියක් තියෙනවා මොකද අන්තිමට මේ වෙහෙස කරගතිය හරහා තමන්ගේ ප්‍රායෝගික ඥාන එහෙම නැත්නම් අපි කියනවා ක්‍රමසහ විදී කොච්චර දෝ ඇති කරන්න පුළුවන් මේ සඳහා වැදගත් ප්‍රධානම චෛසිකේ තමයි සම්මා දිට්ඨිය. ඒක නිසා සම්මා දිට්ඨිය වැඩෙනවා නම් සම්මා දිට්ඨිය දියුණු වෙනවා නම් ඒ යෝගාවචරගේ එnde එnde එnde එnde මේ බාධකවලට චෝදනා කරන ගතිය අඩු වෙන්න පටන් ගන්නවා. ඒ වගේ මට භාවනා කරන්න මේ මේ අයිතිවාසිකම් ඕනේ මේ පහසුකම් ඕනේ කියන අයිතිවාසිකම් ඉල්ල අඩු වෙන්න පටන් ගන්නවා. උත්සාහ කරනවා Taman කරා ස්වභාව සිද්ධ පහළ වෙන්නේ නීවරණය නම් ඒක අරගෙන භාවනා කරනවා. ස්වභාව සිද්ධ පහළ වෙන්නේ ආනාපාන නම් ඒක අරගෙන භාවනා කරනවා. ඒ අතරමැද පිම්බි මැකිලින් පහළ වුණා කියලා හිතනවා. ආනාපාන කරන සමායට පිම්බි මැකිලින් මත. ඒක අරගෙන භාවනා කරනවා. ඒක ගියාට පස්සේ ආනාපානට යනවා. සැකේ තියෙනකන් සැකේ මත භාවනා කරනවා. ගියාට පස්සේ ආනාපානට යනවා. ආන්නේ විදිහට කටයුතු කරන කෙනාට බාලදක්ෂ ව්‍යාපාරයේ බාලදක්ෂයෙකුට අවශ්‍ය කරන ලෑස්තියෙන් යන්නේක. සූදානම් ශරීරේ. ඒකට කියන්නේ ලෑස්ති වෙලා යන්නේක. කොයි දේ එයිද කියන්න බෑ. කොයි දේ ආවත් ඒකට චරිචුරු ගාලවත් චෝදනා කරලවත් බෑ මේක නැති තැනක් මට දෙන්න මම භාවනා කරන්න කියන තාක් මේක අභාවිත මනසක් කියලා කියනවා. භාවිත මනස කියලා කියන්නේ පටන් ගන්නකොට අපි පුළුවන් තරම් අවශ්‍ය පහසුකම් දීලා පටන් ගන්නවා. එන්නේ එන්නේ එන්නේ යනකොට වැරද්ද වැරද්ද වශයෙන් හර්ධේ හර්ධේ වශයෙන් දක්ින මේ සම්මා දිට්ඨිය සකස් කරගන්න නැතුව ගියොත් හැමදාම අයිතිවාසිකම් පිළිබඳ සටන් ඇහි. හැමදාම තියෙන පහසුකම් වලට චෝදනා කිරිලියි. භාවනා කරගෙන කරගෙන යනකොට Taman තුල යම් දවසක ඒ චෝදනා කරන ගතිය අඩු වෙනවා අයිතිවාසිකම් අඩු වෙනවා කියලා දැනෙනකොට අනුන් තාම චෝදනා කරනවා පේන්න ඉඩ තියෙනවා. අනුන් තාම අයිතිවාසිකම් සඳහා සටන් කරනවා දකින්නකොට චා මේ මිනිස්සයා පහත් මට වැඩිය මම උසස් කිව්වොත් එතනත් අවු. ඒකෙත් අහුවෙ. එනිසා යම් දවසක Taman තීරුම් අරගත්තොත් මේ පිරිසක් එක්ක මම භාවනා කරන්න වාඩි වුණා. මට දැන් අර <coughs> ඉස්සර වාගේ චෝදනා කරන්න දෙන ගතිය අඩුයි. මම එන මොකක් හරි ආහාර කරගෙන මම භාවනා කරනවා. ඒ වගේම මම ඉඳ ගන්නකොට මට අතනම ඕනේ, මේකම ඕනේ, ඒකම ඕනේ කියන අයිතිවාසිකම් ලැබිච්ච තැනින් මම කරගෙන යනවා කියලා. ඒ මනුස්සයා යම් ප්‍රමාණයකට සද්ධා විරිය සති සමාධි ප්‍රඥා ඇති කරගන්න පුළුවන් මට්ටමට ආවට පස්සේ ඒ මනසට පේනවනම් අනික් කට්ටිය තාම චෝදනා කරනවා අනික් කට්ටිය අයිතිවාසිකම් ඉල්ලනවා ඒගොල්ලෝ පහත් මම උසස් කියලා අනේ එතන ඇති වෙන ඒ භාවනාවේ සාර්ථකත්වය හරහා සීලයේ සාර්ථකත්වය හරහා පවා අනුසය කෙලස් පෝෂණය කරනවා. ඒකත් දැක ගන්න පුළුවන් දවස. අන්නේ මනුස්සයා සත්පුරුෂය. විශේෂයෙන්ම සත්පුරුෂ සූත්‍රයේදී සරුවචනන්තේ සඳහන් කරලා තියෙනවා යම් කිසි කෙනෙක් භාවනා කරන වෙලාවේදී අනික් පිරිසට වැඩිය මම සීලවන්තයි කියලා අනික් කට්ටිය දුස්සීලයි කියලා ඒ අතින් මම උසස් කියලා. අනික් කට්ටිය පහත් කියලා හිතුවනම් ඒත් අසත්පුරුසයි කියලා. තවත් පොඩ්ඩක් ඉස්සරහට ගිහිල්ලා කියනවා මම පළවෙනි ධ්‍යානෙ ඉපයුවා. මයිත් එක කීව දෙනෙක් භාවනාටව කාටවත් බැරි වුණා. මම නන්නේ මම නම් පළවෙනි ධ්‍යානෙ වල මම උසස්. ඒගොල්ලෝ පහත් කියලා හිතනනම් ධ්‍යානෙ ලැබුවත් අසත්පුරුසම තමයි. මොකද ඒ මාන්නෙන් කවදාකවත් තැනකට යොමු කරවන්නේ සාර්ථකත්වයේ ඇත්ත තමයි ඒක බොහොම අමාරු දෙයක් ලබලා තියෙන මොකද ඒත් එක්කම උපදින අනුන්ට වැඩිය බම උසස් අනිකට පහත් කියලා හිතන ඒ ඒ කාමච්ඡන්දේම හේවණල්ලක් තමයි අනුසේ වශයෙන් තියෙන ඒක දැක ගන්න බැරි නම් කාටවත් උදව් කරන්න බෑ ඒකම කරකැවිල ගිහිල්ලා ආයෙත් දීසුලියට අහු වෙන්න පුළුවන් නිසා සීල මට්ටමේදී අපිට වැරද්ද නිවැරද්ද තේරුම් ගන්න වෙනවා සතුම් මැරීමෙන් වෙන් වෙන්න වෙනවා හොරකම් කිරීමෙන් අපි පුළුවන් ප්‍රමාණයෙන් වෙන් වෙන්න වෙනවා ඒ වගේම කාමීත්‍යාචාරයෙන් වෙන් වෙන්න වෙනවා. නමුත් ඒක ඒ උදැල්ලෙන් අයින් කර තරම් කුණු අයින් කරාට ඉඳගත්තට පස්සේ මේ කාමීත්‍යා මේ සතුන් මැරීම හොරකම් කිරීම කාමීත්‍යාචාරය කියන එක හිතවිලි මාර්ගයෙන් එනවා. හීන මාර්ගයෙන් එනවා, රූපක මාර්ගයෙන් එනවා. හිතට මතුවෙන රූප ශබ්ද ගන්ධ වශයෙන් පේනවා. ආනේ කියනකොට අපි ආනාපාන කරන්න බෑ මට හිතවිලි එනවා ආනාපාන කරන්න බෑ මට කකුල රිදෙනවා ආනාපාන කරන්න බෑ කවි කියන්න බෑ මැනිකේ උගුර රිදෙනවා කියලා පටන් අරගත්තොත් ඉතින් මේ ලෝකේ කිසිම තැනක් නැහැ භාවනා කරන්න. එහෙම භාවනා මධ්‍යස්ථාන මේ ලෝකේ නැහැ. මම මේ ඕගොල්ලන්ට වැඩි හුඟාවක් මම ඇවිදලා තියෙන භාවනා මධ්‍යස්ථානවල. හිතාගෙන ඉන්න මේ සියල්ලගේම අංග සම්පූර්ණ වෙච්ච 100%ක් හරියන ඇත්තන් කියලා කොහෙවත් කොතෙන්ද ගියත් අර හිතේ තියෙන හොල්මන් ටික අරගෙන ගිහලා තමයි වාඩි වෙන්නේ. ඒ හොල්මන එතනම තියෙනවම තමයි. මේ මහසී කවුද මේ අචංචා ස්වාමීන් වහන්සේ කියනවා සමහර ඉන්න ජාත්‍යන්තර යෝගාවචර වැඩිම අර භාවනා මධ්‍යස්ථානේ මේ භාවනා මධ්‍යස්ථානට ඒ භාවනා සංසේ මේ වගේ ගිහිල්ලා හැම එකේම තියෙන වැරදි කතා කර කර ඉන්නේ. මං අතෙන් ගිහිල්ලා තියෙන අයියෝ එතන ඌව මොනක්වත් නැහැ. ඒක හරිනම් මම මෙතනට යනවා. එතන ගියාට පස්සේ අයියෝ මම ගිහිල්ලා තියෙන මං කරලා තියෙනවානේ. එයා කියනවා Taman යන ගමන් මල්ලේ බලු බෙට්ටක් තිබ්බොත් යන යන තර ගඳයි. ඒ මොකද Tamanගේ මල්ලේ තියෙන්නේ මේක. නිසා යන යන තැන වැරදි කියන මනුස්සයාගේ ගමන් මල්ලේ තියෙන අසුචි පිටක් වගේ තමයි කියලා තියෙන ඇතුලේ තියෙන වැරදි ටික තමයි පේන්නේ. කවදාකවත් අංග සම්පූර්ණ භාවනා මධ්‍යස්ථාන නැහැ. ඒ නිසා තියෙන එකේ තමන්ගේ ඉවසීම පොඩ්ඩක් ඉදිරිපත් කරන, තමන්ගේ උපේක්ෂාව ටිකක් ඉදිරිපත් කරන මේක කරන්න බැරි නම් හැමදාම චෝදනා තමයි. ඒකට සරුවත් අනන්තය අසත්පුරුෂ කියන වචනේ පාවිච්චි කරනවා. නිසා දවසක ඔය කර්ම ගෙවුනට පස්සේ මෝරණ ගතිය ආවට පස්සේ තේරුම් ගන්නවා මේ භාවනා කරන්න යනකොට පරියන්කේදී අනන්ත අප්‍රමාණ ඒක සතුම් මැරීම හොරකම් කිරීම කාමීත්‍යාචාරය කියන එක හේව නැලිමතු කරනවා. ඒ ස්ථානේ දෝෂ නෙවෙයි. Tamange ginaapu karma java. Tamange ginaapu රුචි අරුචිකම්. Tamange ginaapu පෞරුෂත්ව ලක්ෂණ. ඒ පෞරුෂත්ව ලක්ෂණ ටික අඳුනගෙන මම මෙන්න මෙහෙම මිනිහෙක්. මම මෙන්න මෙහෙම චරිතයක් කියලා මමයා කවුද කියලා දැනගන්න පුළුවන් වෙන්නේ කවදාකවත් ආනාපානෙන්වත් පිම්බීම හැකිලිමින් කරන නෙවෙයි ආනාපානය කරන මතුවෙන බාධාවෙන් තමයි Taman කවුද කියලා අල්ලන්න පුළුවන් ආනාපානය කරන යනට එන දුෂ්කරතාවෙන් තමයි Taman කවුද අල්ලන්න පුළුවන් වෙන්නේ ඒ නිසා මේ දුෂ්කරතාවේ දිහා අර තුන්වෙනි විනිශ්චයකාරවරයෙක් වගේ වීඩියෝ කැමරාවක් වගේ බලන්න පුළුවන් නම් ඒක Tamanගේ පෞරුෂත්ව ලක්ෂණය සංසාරගත ගෙන ආපු ලකුණ හොඳට එලි කරලා පේනවා නමුත් කමඨාන් සුද්ධ කරන වෙලාවක හරි යෝගාවචරයේ මට භාවනා කරනට ප්‍රධානම බාධාව හිතවිල්ලක්. නැත්නම් මට තියෙන මේ වේදනාව එතන මට තියෙන මේ පිටින් එන ශබ්ද ආදි වශයෙන් කියලා එක එකන එක එක බාධාවල් හම්බ වෙනවා. ඒක ගැන කතා කරනකොට මූණ අට කරගෙන ඉවත් එක තරහ වෙලා කතා කරන්නේ නිකන් ප්‍රභාකරන් දැක්කවා. කවදාකවත් මේක දත යුත්තක්. මේක මේ මම භාවනා කරලා හම්බෙච්ච මට ලොකු ලාභයක්. මට තියෙන ප්‍රධාන වශයෙන් හිතවිල්ල කියලා අඳුන ගැනීම සම්මාදිට්ඨියක් වශයෙන් තේරුම් ගන්න බොහොම අඩුයි.